ඒතරේ කාංකා විතරණ විසුද්ධියේදී අපි හොයන්නේ අපි පරීක්ෂා කරන්නේ අපි විභාග කරන්නේ නාම රූප දෙකක් ඇති වෙන හේතු. ඉතින් පසුගිය දේශනා රාශියක අපි පැහැදිලි කරලා දුන්නා මොන පැත්තෙන් මොන විදිහෙන් මොන ආකාරයකට ගත්තත් ලෝකේ තියෙන්නේ කරුණු දෙකක් කියන කාරණය ඒ නාමංච රූපංච කියන කරුණු දෙක. ඒතර එහෙනම් මේ රූපය සකස් වෙන ආකාරයත් ඒ නාම ධර්මය සකස් වෙන ආකාරයත් ඒ හේතුන්ට අනුවමද සිද්ධ වෙන්නේ කියලා අපි නිවැරදිව දැනගන්නත් ඕනේ නිවැරදිව දැකගන්නත් ඕනේ. තරස් රූපය කියන්නේ අපි දන්නවා මිට කලින් දේශනා කරලා තියෙනවා රූපය කියන්නේ රුප්පණේවත් වෙනස් වීම. ඒ සතර මහා ධාතුවේ වස්තු දෂ්ටක කලාපේ වෙනස් වීම. ඒ වගේම සිත ඒකෙත් තියෙනවා වෙනස් වීමක් ක්ෂණයක් ක්ෂණයක් ක්ෂණයක් පාසා මේ ලෝකේ යම් කෙනෙකුට යම් අවස්ථාවක යම් සිතක් හැදෙනවද ඒ සිත හැදෙන්නේ යම් හේතුවකින් ඒ වගේම මේ ලෝකේ යම් සත්‍යයකට අයිති කියලා ඒ ශරීරය තුල ක්‍රියාත්මක වෙන සුද්දාෂ්ටක කලාපේවත් සතර මහා ධාතු ඒ හටගන්නේ හේතුවකින් හේතුවකින් හට නොගන්න එකම ධර්මතාවයක් ලෝකේ තියෙනවා ඒ නිවන. ඒන් හැරුණම අනිත් සියලුම දේවල් හටගන්නේ හේතුන්ගෙන්. ඒ කියන්නේ සියලුම දේවල් ගත්තොත් අපි ප්‍රධාන කොටස් දෙකට බෙදුවා නාමයයි රූපයයි එහෙම නැත්නම් සිත හා සිතුවිලි හා සුද්දාෂ්ටක කලාප එහෙම නැත්නම් මහ භූත හතර එහෙම නැත්නම් සතර මහා ධාතු හැටියට. ඒතර මෙන්න මේ නාම රූප ධර්මයන් සත්‍ය වශයෙන්ම හේතුන්ගෙන්මද හටගන්නේ කියන කාරණේ අපේ සිතට හොඳට අනුගත වෙන්න ඕනේ සිතට හොඳට ස්ථාවර වෙන්න ඕනේ සිතේ හොඳට පැහැදිලිව සනිටුහන් වෙන්න ඕනේ අනේ එතකොට තමයි අපිට ප්‍රත්‍යක්ෂ ඥානයක් එන්නේ ඊටාම පිරිසිදු ඥානයක්, ප්‍රත්‍යක්ෂ ඥානයක්. එහෙනම් අපි බලමු ටිකක් විභාග කරලා, පරීක්ෂා කරලා නැවත නැවත මේ පිළිබඳව හොයන්න ඕනේ. නැවත නැවත පරීක්ෂා කරන්න ඕනේ. නැවත නැවත විභාග කරන්න ඕනේ. නාම රූප දෙකක් මැද තියෙන්නේ කියන කාරණය අපි මේ පිළිබඳව හොඳට පැහැදිලි කරලා දෘෂ්ටි විසුද්ධිය. එහෙනම් මේ නාම රූප දෙකම ඇති වෙන්නේ හේතුන්ගෙන්මද? ඔව් හේතුන්ගෙන්මයි. කොහොමද කොටස් වලට බෙදලා ගත්තත් අපිට දකින්න පුළුවන් හේතුන්ගෙන් හටගන්න ආකාරය. සූක්ෂම වශයෙන් කොටස් වලට බෙදලා ගත්තත් හටගන්න හේතුන්ගෙන් කියන කාරණය දැනගන්නත් පුළුවන් දැක ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ කොටස් එකට එකතු කරලා අරගෙන බැලුවත් ඒත් හටගන්න හේතුන්ගෙන් කියන කාරණය පැහැදිලි වෙනවා. හේතුන්ගෙන් හට නොගන්න එකම ධර්මතාවයයි ඒ නිවන. එහෙනම් මේ නාම රූප දෙක හටගන්න හේතු. හැබැයි හේතු හටගන්නේ කර්මයට අනුරූපවයි කියන කාරණය තමයි වඩාත්ම පැහැදිලි කරගන්නට ඕනේ. වඩාත්ම පැහැදිලි කරගන්න ඕනේ ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ. ඒතර අපි දන්නවා රූපය කියනකොට සතර මහා ධාතු ගැන කතා කරන්න තියෙන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත් උපාදාය රූප 24ක් තියෙනවා සූක්ෂම වශයෙන් බෙදනකොට. ඒ තමයි චක්කු ප්‍රසාද රූපේ. අපි ඇස කියලා කතා කළාට ඒ චක්කු ප්‍රසාද රූපේ, සෝත ප්‍රසාද රූපේ, ගාන ප්‍රසාද රූපේ, જીවහා ප්‍රසාද රූපේ, කාය ප්‍රසාද රූපේ. මේ ප්‍රසාද රූප පහම හටගන්න හේතුන්ගෙන් ඒ තමයි කම්ම, චිත්ත, ඍතු, ආහාර කියන ප්‍රත්‍ය හතර මේ භවයේදී හේතු වෙනවා. චක්ක ප්‍රසාද රූපයටත්, සෝත ප්‍රසාද රූපයටත්, ගාන ප්‍රසාද රූපයටත්, જીව ප්‍රසාද රූපයටත්, කාය ප්‍රසාද රූපයටත්. කියන මේ ප්‍රසාද රූප පහට වර්තමානයේ හේතු වෙන්නේ නිරන්තරයෙන්ම කර්මයයි සිතේ ප්‍රවෘත්තියයි සීත උෂ්ණ දෙකයි ආහාරයයි එතකොට ඒ සතර මහා ධාතුව සුද්දාෂ්ටක කලාපය හදන්න සතර මහා ධාතුන් ඕනොවුන්ට ප්‍රත්‍ය වෙනවා නිරන්තරයෙන්. ඒ තමයි පඨවි ධාතුව නැතුව අනිකුත් ධාතු තුනට පහළ වෙන්න බෑ. ආපෝ ධාතුව නැතුව අනිකුත් ධාතු තුනට පහළ වෙන්නත් බෑ. තේජෝ ධාතුව නැතුව අනිත් ධාතු තුනට ක්‍රියාත්මක වෙන්නත් බෑ. වායෝ ධාතුව නැතුව අනිකුත් ධාතු තුනට ක්‍රියාත්මක වෙන්නත් බෑ. මේ ධාතු හතරටම හේතු වෙන්නේ ඒ ධාතු හතරමයි. පඨවි ආපෝ කියන ඒ මහා භූත දෙක, තේජෝ වායෝ කියන ඒ මහා භූත දෙකට ප්‍රත්‍යයයි. මේක වෙන් කරන්න බෑ. මේ හතරෙන් එකක් මේ ලෝකයේ කිසි කෙනෙකුට වෙන් කරන්න බෑ. ඊටාම කුඩාම අණු වශයෙන් පරමාණු වශයෙන් එහෙම නැත්නම් නැස්ටික වශයෙන් කැඩුවා මේ හතරම තියෙනවා ඒ ධර්මතා තුළ එහෙනම් මේ හතර ඒ හතරට හේතු වෙන බව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ මහ භූත හතර ඕනෝන්ටම හේතු වෙනවා. ඒතර ඒ එහෙම හේතු වෙවි මේ කර්මයට අනුරූපව චක්කු ප්‍රසාද රූපයක් හදන. චක්කු ප්‍රසාද රූපේ කියන්නේ ඇහි මැද්දේ තියෙන ඒ කළු ඉන්ද්‍රියා මැද්දේ තියෙන පුංචි තිතක්. සතර මහා ධාතු ඕනොන්ට ප්‍රත්‍ය වෙමින් මේ කර්මයට අනුරූපව සිතේ ඇති වෙච්ච සිතුවිලි වල ස්වභාවයන් අනුව අකුසල කර්මයක ප්‍රතිඵලයක් අකුසල චේතනාවක අකුසලක සිතුවිල්ලක ඒ අකුසල නාම ධර්මයක ප්‍රතිඵලයක් වශයෙන් විකෘති වූ චක්කු ප්‍රසාදයක් ඇති කරනවා සතර මහා ධාතුන්ගේ විකෘතිතාවයක්. හැබැයි අපි කියන්නේ ඒ මිනිස්සයා જાතියෙන් අන්ධයි කියලා. නෑ. අන්ධ જાතියෙන් නෙමෙයි. උප්පත්තියෙන්. උප්පත්තියෙන් අන්ධ නෑ. එයාගේ සිත හැසිරුණු ආකාරයේ සිතවිලි හැසිරුණු ආකාරයට අර සතර මහා ධාතු නෝනෝන්ට ප්‍රත්‍ය වේලා චක්කු ප්‍රසාද රූපය හැදුවා විකෘති කරලා ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ඒක අයිති කර්මයට කියන එක. ତර වර්තමානයේ ඒක උපස්තම්භක වක්ෂයෙන් ඒ කියන්නේ සකස් වෙච්ච කර්මෙන් සකස් වෙච්ච චක්කු ප්‍රසාද රූපය ඇදගෙන යන්න සහයෝගයක් දෙනවා ඒකට කියන්නේ උපස්තම්භක කර්මය. ඒක වෙනසක් නොවි භවයේ පුරාම මේ භවයේ අවසානය දක්වාම ඒ ආකාරයෙන්ම පවතින. එයාලට කොච්චර බෙහෙත් කළත් ඒ ಜಾති අන්ධභාවයෙන් මුදවන්න බෑ. ඒ ಜಾති අන්ධභාවයෙන් මුදවන්න බැරි ඒ සතර මහා ධාතුන්ගේ විකෘතිතාවය ඒ කර්මයට අනුරූපව සකස් වුණා. සතර මහා ධාතු ඒතර වර්තමානයේ ඒ කර්මයෙන්ම ඒ චක්කු ප්‍රසාද රූපය හේවත් ඒ සතර මහා ධාතුන්ට නැවත නැවත කර්මයම ප්‍රත්‍ය වෙනවා. කර්මයම උදව් වෙනවා. කර්මයම පිහිට වෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරන වර්තමානයේ මේ කර්මය උපකාරී කරන උපස්තම්භක වශයෙන්. ତර උපපීඩක වශයෙන්ුත් මේකට යම් වෙලාවක පීඩාවක් කරන්න පුළුවන්. දැන් උදාහරණයක් ගත්තොත් යන්තම් හෝ පේන කෙනෙකුට නොපෙනීම යන தත්ත්වයටපත් කරන්නත් පුළුවන්. එහෙම නැත්තම් උපපීඩක කර්මයෙන් කරන්නේ ගොඩාක් දුරට යන්තම් හරි චුට්ටක් හරි පුංචි කාලේ පෙනීමක සහමුලින්ම නැති කරනවා අකුසල කර්මයේ ප්‍රතිඵලයක් වශයෙන් ඒ සතර මහා ධාතු විකෘතිම කරලා දානවා ඒ කර්මයට අනුරූප උපස්තම් උපපීඩක වශයෙන්. ඒතර සහයෝගය දෙන්නේ කර්මය පීඩාවක් කරන්නේ කර්මය. මෙන්න මේ විදිහට මේ භවය තුල ඇදගෙන යනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආකාරයට ඒ සතර මහා ධාතුව සුද්ධාස්ත්‍රක කලාපයේ ස්වභාවය නිසා යත්තන්ගේ හද තුල ඇති වෙන සිතුවිලි ඊ타ත්ම දරා ගැනීමට අපහසු ඒවා. ඒ කියන්නේ යා කල්පනා කරනවා එයා හිතනවා අනේ මගේ දැස් පේන්නේ මේ ලෝකය කොච්චර ලස්සනද? එයා මනසින් විඳවනවා. මනසින් අඬනවා. දුක් වෙනවා. කනගාටු වෙනවා. ඒ තමන් පෙර කරපු කර්ම ශක්තිය විපාක විඳිනවා. එහෙනම් ඒ නාම ධර්මය හටගන්නේ පෙර සංසාරික කරපු කර්මයට අනුරූපවයි ඒ සිතවිල්ල හටගන්නේ. අර සතර මහා ධාතුවේ සුද්දාෂ්ටක කලාපයේ හෙවත් චක්ක ප්‍රසාද රූපයේ විකෘති භාවය ඇතිකලෙත් පෙර සංසාරේ කරගත්ත කර්මය අනුවයි. මෙන්න මේ විදිහට හේතු අපි දකින්න පුරුදු වුණොත් පුරුදු වෙන්න ඕනේ. එහෙම නැත්නම් දැනගන්න ඕනේ. දැක ගන්න ඕනේ. දැනගෙන දැකගෙන අපි තේරුම් ගත්තොත් අපේ සැකයක් නැහැ අපට අවිශ්වාසයක් නැහැ අපට නියත වශයෙන්ම මේ හේතුන්ගෙන්මයි හටගන්න කියන කාරණය පැහැදිලි වෙනවා. සෝත ප්‍රසාද රූපයත් ඒ වගේ. මහ භූත හතර ඕනෝන්ට ප්‍රත්‍ය වෙමින් අර පෙර භවයේ හටගත්තු සිතුවිලි අනුව නිර්මාණය කරන සෝත ප්‍රසාද සෝත කියන්නේ කන ඒ ප්‍රසාද රූපය. ඒතර ඒකේ ස්වභාවය නිර්මාණය කරේ පෙර හටගත්තු සිතුවිලි වල ස්වභාවය අනුවයි. ඒ පෙර හටගත්තු සිතුවිලි වල අනුව එයා යම් ක්‍රියාවක් කළා නම් කර්මය එහෙම නැත්නම් ඒ ක්‍රියාව සඳහා උපකාර වෙච්ච දෙයක් ක්‍රියාව කරන්න උපකාර වෙච්ච යම් ආයුධයක් හෝ යම් දෙයක් ඒ කර්ම නිමිත්ත ඒ අනුව එයාගේ සෝත ප්‍රසාද රූපය ඒ හැඩයේ ස්වභාවය නිර්මාණය කරන්නේ අර සිතවිලි අනුව සතර මහා ධාතුන්ගේ විකෘතිතාවය. එතකොට ඒ පුච්චලයට හට ගන්නවා ඒ පිළිබඳව සිත් අනේ මගේ මේ බාහිර අය කියන කිසි දෙයක් මට එන්නේ මට අහගන්න විදිහක් නැහැ. ඒ අනුව එයා මානසිකව විඳවනවා. සිතින් අඬනවා. සිතින් දුක් වෙනවා. ඒ තමයි විපාක විඥානය. ඒ විපාක විඥානය විඳින්න එයාට සකස් කරලා දුන්න අර සතර මහා ධාතුන්ගේ විකෘතිතාවය. ඒතර වර්තමානයේ අර කර්මයේ උපස්තම්භක වශයෙන් දිගටම ඇදගෙන යනවා. දිගටම ඇදගෙන යනවා. දිගටම ඇදගෙන අවසාන චුතිසිත දක්වාම ඒ කර්මයේ විපාක විඳින්න තියෙනවා කර්මය බලවත්. ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මේ සියල්ල සකස් වෙන හේතු නිවැරදිව දැනගන්න නිවැරදිව දැකගන්න. ගාන ප්‍රසාද රූපයත් ඒ වගේ. පෙර සංසාරයේ සිතුවිලි අනුව ඒ සතර මහා ධාතුන්ගේ ප්‍රකෘතිතාවය හෝ විකෘතිතාවය සකස් කළා. ඒ අනුව එයා මනසින් විඳිනවා. දිවෙනුත් ඒ වගේ, කයනුත් ඒ වගේ. කය සකස් වෙලා තියෙන විකෘති ආකාරයට පෙර සංසාරි කරගත්ත කර්මයට අනුරූපව තොර ජනක කර්මය ප්‍රතිසන්දියක් අරන් දුන්න ජනක කර්මයේ අකුසල ජනක කර්මයේ තොර ඒක ඇදගෙන යන්න සහයෝගය දෙන උපස්තම්භක වශයෙන් ඒ අංග විකල භාවයෙන් එයාට මිදෙන්න බෑ ජීවිතේ පුරාම යාගේ අංග විකලත්වයක් තියෙනවා අනේ අනුව එයා මනසින් අඬනවා. මනසින් විඳවනවා. මනසින් දුක් වෙනවා. මනසින් ශෝක වෙනවා. ඒ විපාක විඥානයන් විඳින්න සුදුසු ආකාරයට අර මහ භූත හතරේ ස්වභාවය සකස් වෙනවා. ඒ සකස් වෙන්නේ කර්මයට අනුරූපවයි. එතකොට ඒක ජීවිතේ පුරාවටම ඇදගෙන යන උපස්තම් වර්තමානයේ ඒ කර්මයෙන් ඒක ජීවිතය පුරාම පවත්වනවා. මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙක් මේ ඇස කන නාසය මනත චක්කු ප්‍රසාද රූප සෝත ප්‍රසාද රූප ගාන ප්‍රසාද රූප ජීව ප්‍රසාද රූප කාය ප්‍රසාද රූප කියන මෙන්න මේ ප්‍රසාද රූප පහ පිළිබඳව නිවැරදිව දැනගන්න ඕනේ නිවැරදිව දැක ගන්න ඕනේ නිවැරදිව දැනගෙන නිවැරදිව දැක ගන්නවද එතකොට එයාට සැකයක් නැහැ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු න්‍යාය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධහම ඊටාම නිවැරදි හේතුන්ගෙන් තමයි හටගන්නේ. ඒක අපි සාමූහිකව එකතු කරලා ගත්තොත් අපිට ගන්න පුළුවන් රූපස්කන්ධය වශයෙන්. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ විදිහට සූක්ෂම වශයෙන් කඩලා බිඳලා බැලුවත් වෙන් කළා බැලුවත් මේක එකට එකතු කළා බැලුවත් ඒත් හටගන්නේ හේතුන්ගෙන්. දැන් අපි ඒ චක්කු ප්‍රසාද රූප, සෝත ප්‍රසාද රූප, ගාන ප්‍රසාද රූප, જીව ප්‍රසාද රූප, කාය ප්‍රසාද රූප කියන මේ ප්‍රසාද රූප පහම එකට එකතු කරලා ගන්න රූපස්කන්ධය වශයෙන්. එහෙනම් මේ රූපස්කන්ධයත් මහ භූත හතරෙන් අර පෙර භවයේ කරගත්ත සිතුවිලි වල 90ට තමයි 90 තමයි ඒ කයේ ස්වභාවය හැඩුණේ. ඒතර ඒක ඇදගෙන යනවා උපස්තම්භක කර්මෙන් ඒක වෙනසක් කරන්නේ නැහැ. ඒ ආකාරයටම මරණය දක්වාම ඇදගෙන යනවා. එකයි ස්වභාවය. දැන් තමන් කරලා තියෙන පාප කර්මයන් අනුව ඒ මහ භූත හතර සකස් කරන්න පුළුවන් හරකෙක්ගේ හැටියට. හරකෙක්ගේ හැඩයට. ඒකට අපි දන්නවා හරකෙක් කරත් එක බඳිනවා. ඒතර සමහර හරක් ඉන්නවා රජවාසල් වල නැත්නම් රජගෙදර වැඩ කරන හරකුත් ඉන්නවා. මේ කරත්තවල බැඳලා වැඩ ගන්න හරකුත් ඉන්නවා. කුඹුරු හාන්න එහෙම යොදා ගන්න හරකුනුත් ඉන්නවා කෙවිතෙන් තලතල ඒ වැඩ ගන්න හරකුත් ඉන්නවා. අන උපස්තම්භක කර්මේ ඒ කර්මේ විපාක විඳින්න ඇදගෙන යනවා උපපීඩක කර්මේ අර හරක පුෂ්ටිමත් වුණාට පස්සේ ශක්තිමත් වුණාට පස්සේ ලොකු බර කරත්තවල බැඳලා වැඩ ගන්නවා. උපපීඩක කර්මය පීඩාවක් කරනවා. ඒතර කර්මයේ බරපතලයි තිරිසං ආත්ම භාවයක් සකස් කරලා දුන්නා මහ බුත හතරෙන් ගාත් හතරක් හැටියට. හරස් හතට යන ආකාරයට හදලා දුන්නා. දීලා උපපීඩක කර්මයෙන් පස්තම්බක කර්මයෙන් කර්මයේ විපාක ඇදගෙන යනවා. ඒ වගේම උපපීඩක කර්මයෙන් අර ලොකු වුණාම ඒ සත්‍ය කරත්තවල බැඳලා මහා බර වැඩ ගන්නවා. එහෙම නැත්නම් කුඹුර හාන්ට නගුල බැඳලා කෙවිතෙන් තලතල බාණක් වශයෙන් ගැට ගහලා ඒ විදිහට වැඩ ගන්නවා. ඒ උපපීඩක කර්මය. කර්මය ගෙවෙන තුරුම ඒ ආකාරයෙන් සිද්ධ වෙනවා. එහෙනම් හේතුන්ගෙන්ද හටගන්නේ. හේතුන්ගෙන් හටගන්නේ. ඒතර රූපස්කන්ධයම ගත්තත් එහෙමයි. ඒතර විඳින වේදනාස්කන්ධය. ඒතර දැන් ඒ තිරස්චානාතට හරස්සතට යන සත්‍යයටත් තියෙන රූපස්කන්ධයක් තියෙනවා වේදනාස්කන්ධයක් තියෙනවා සංඥාස්කන්ධයක් තියෙනවා සංස්කාරස්කන්ධයක් තියෙනවා විඥානස්කන්ධයක් තියෙනවා. ඒතර රූපස්කන්ධයේ වශයෙන් බැලුවත් හේතු ප්‍රත්‍යයෙන්ම තමයි හටගත්තේ. හේතු කියන්නේ මූල ධර්ම, ප්‍රත්‍ය කියන්නේ උපකාර ධර්ම, වර්තමානයේ උපකාර වුණේ මහ භූත හතර, පෙර භවයේ උපකාර කරේ කර්මයයි ඒන්න උපන් ධර්මයේ තමයි අර තිරස්චාන හරස් සතට යනවද දෙපා වලින් ඇවිදගෙන යනවද බඩගාගෙන යනවද ඒ සියල්ල ඒ සතර මහා ධාතුන් හැබැයි ඒ ස්වභාවයටපත් කළේ අර මූල හේතුව කර්මයෙන් කියන කාරණය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැනගන්නත් ඕනි දැකගන්නත් ඕනි නිවැරදිව දැනගන්නවා නම් නිවැරදිව දැකගන්නවා නම් එයා කිසි ගැටලුවක් නැහැ. හේතු ප්‍රත්‍යයෙන්ම තමයි හටගත්ත කියන අපි ස්කන්ධ වශයෙන් බෙදමු. ඒතර වේදනාව කියන එකත් ඒ වගේ. ස්පර්ශ ප්‍රත්‍යක් නැතුව වේදනාවක් විඳින්න බෑ කෙනෙකුට. යම් වින්දනයක් විඳිනවා නම් ඒකට ස්පර්ශය ප්‍රත්‍ය වෙන්න ඕනේ. එහෙන් වින්දත් ස්පර්ශය ප්‍රත්‍ය වෙන්න ඕනේ. කනෙන් වින්දත් ස්පර්ශය ප්‍රත්‍ය වෙන්න ඕනේ. නාසයෙන් වින්දත් ස්පර්ශය ප්‍රත්‍ය වෙන්න චක්කු සංපස්සජා වේදනා, සෝත සංපස්සජා වේදනා, ගාන සංපස්සජා වේදනා, කාය සංපස්සජා වේදනා, මනෝ සංපස්සජා වේදනා. එහෙනම් මේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන මොන ඉන්ද්‍රියෙන් වින්දත් නියත වශයෙන්ම ස්පර්ශයම මූලික වෙන්න ඕනේ. ස්පර්ශය මූලික වුණොත් විතරයි විඳින්න පුළුවන් එහෙනම් ඒකත් හේතුන්ගෙන් හටගන්නවා කියන කාරණේ තාම පැහැදිලි. සංඥා ස්කන්ධය ගත්තත් ඒත් ඒ වගේ. ඒකත් හේතුන්ගෙන් හටගන්න. සංඥා ලෝකේ 6යි. රූප හඳුනා ගන්න. රූප සංඥා. ස්පර්ශය ඕනේ. ස්පර්ශය නැතුව හඳුනන්න බෑ. ශබ්ද සංඥා ශබ්දය හඳුනා ගන්න බෑ ස්පර්ශයක් නැත්තම්. ගන්ධය හඳුනා ගන්න බෑ ස්පර්ශයක් නැත්තම්. ගාන සම්පස්ස. ගාන සම්පස්සජා සංඥා. චක්කු සම්පස්සජා සංඥා, සෝත සම්පස්සජා සංඥා, ගාන සම්පස්සජා සංඥා. ජීවා සම්පස්සජා සංඥා. රසය හඳුනා ගන්න බෑ ස්පර්ශයක් උන් නැත්තම්. සීත උෂ්ණ හඳුනා ගන්න බෑ ස්පර්ශයක් උන් නැත්තම්. අරමුණු හඳුනා ගන්න බෑ ස්පර්ශයක් උන් නැත්තම් මනෝ සම්පස්සජා සංඥා. එහෙනම් මේ සංඥාවටත් හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි ස්පර්ශය. ප්‍රධාන හේතුව ස්පර්ශයයි. වේදනාවටත් ප්‍රධාන හේතුව ස්පර්ශයයි. සංඥාවටත් ප්‍රධාන හේතුව ස්පර්ශයයි. සංස්කාර වලට ප්‍රධාන හේතුව ඒත් ස්පර්ශයයි. චක්කු සම්පස්සජා චේතනා. චේතනා කියන්නේ කර්ම වලට, කර්ම කිව්වේ සංස්කාර වලට. එහෙනම් ඇහෙන් අපි සංස්කාරයක් හදනවා නම් ඒකත් හේතුන්ගෙන් තමයි හදන්න වෙන්නේ. චක්කු සම්පස්සජා චේතනා. යම් කර්මයක් සකස් කරනවා. ඒකටත් ස්පර්ශය ප්‍රත්‍ය වෙන්නේ. සෝත සම්පස්සජා චේතනා කනින් යම් කර්මයක් හදනවා නම් ඒකටත් ස්පර්ශයම තමයි ප්‍රත්‍ය වෙන්නේ. ස්පර්ශයක් නැතුව කනින් කර්මයක් හදන්නත් බෑ. ඒකටත් ස්පර්ශයමයි ප්‍රත්‍ය වෙන්නේ. ගාන සම්පස්සජා චේතනා. නාසයෙන් යම් කර්මයක් හදනවා නම් අபிසංස්කාරය බලවත් සිතුවිල්ල කර්ම කියන්නේ බලවත් සිතුවිලි වලට අபிසංස්කාර කියන හදනවා නම් ඒකටත් ස්පර්ශයමයි ප්‍රත්‍ය වෙන්නේ හේතු වෙන්නේ මූලික වෙන්නේ ජීවා සම්පස්ස ඒකනේ ජීවා සම්පස්සජා සංඥා එතකොට රසයක් හඳුනා ගන්නවා නම් ඒකටත් ස්පර්ශයමයි ප්‍රත්‍ය වෙන්නේ කාය සම්පස්සජා සංඥා කයෙන් යම් දෙයක් හඳුනා ගන්නවා නම් ඒකටත් ස්පර්ශයමයි ප්‍රත්‍ය වෙන්නේ. මනෝ සංපස්සජා සංඥා. මනසින් යම් දෙයක් හඳුනා ගන්නවා නම් ඒකටත් ස්පර්ශයමයි ප්‍රත්‍ය වෙන්නේ හේතු වෙන්නේ මූලික වෙන්නේ උපකාර වෙන්නේ සංස්කාර හේවත් කර්ම ඒකටත් තොර චක්කු සම්පස්සජා චේතනා සෝත සම්පස්සජා චේතනා ගාන සම්පස්සජා චේතනා ජීවා සම්පස්සජා චේතනා කාය සම්පස්සජා චේතනා මනෝ සංපස්සජා චේතනා ස්පර්ශයමයි. ඒ ඇහෙන් කර්මයක්, කනෙන් කර්මයක්, නාසයෙන් කර්මයක්, දිවෙන් කර්මයක්, කයෙන් කර්මයක්, මනසින් කර්මයක් කරනවා නම් ඒ සෑම කර්මයකට ඒ සංස්කාරයකට ඒ චේතනාවකට ඒ සිතුවිල්ලකට මූලික වෙන්නේ ස්පර්ශයමයි හේතු වෙන්නේ ප්‍රත්‍ය වෙන්නේ ස්පර්ශයමයි අපි මේ ගන්නේ ඒ කොටස් වශයෙන් ගත්තත් හේතුන්ගෙන් සකස් වෙනවද නැද්ද කියන කාරණය දැනගන්න හා දැකගන්න. ତර විඥානස්කන්ධය ගත්තොත් ඒත් හේතුන්ගෙන් හටගන්නේ. ඒ මොකක්ද? නාම රූප පත්‍ය විඥාන. දැන් චක්කු විඥාණයට නම් ඇසයි රූපයයි. සෝත විඥාණයට නම් කනයි ශබ්දයයි. ගාන විඥාණයට නම් නාසයයි ගන්ධයයි. ජීවා විඥාණයට දිවයි රසයයි. කාය විඥාණයට මනස කාය විඥාණයට කයයි පහසයි. මනෝ විඥාණයට මනසයි අරමුණයි. එහෙනම් ඒ විඥාන හයට එහෙම වුණාට විඥාණයට නියමාවසයෙන් ප්‍රත්‍ය වෙන්නේ ප්‍රධාන වශයෙන් ප්‍රත්‍ය වෙන්නේ නාම රූපච්ඡ විඥානං. නාම රූප දෙකයි විඥාණයට ප්‍රත්‍ය වෙන්නේ. විඥානපච්චා නාම රූපං නාම රූපපච්චා විඥාන ප්‍රතිසන්දියේදී විඥානීය ප්‍රත්‍ය වෙනවා නාම රූප දෙකේ වැඩිවීමට එහෙනම් එතනත් හේතුන්ගෙන් හටගන්නේ එතන ඉඳලා අවසාන චුතිය දක්වා නාම රූපපච්චා විඥානං නාම රූප දෙක හේතු වෙනවා විඥානීය පැවැත්මට ඒ කොහොමද ප්‍රතිසන්දිය බැසගත් තැන ඉඳලා යුක්තාණුව ක්‍රියාත්මක වෙනවා ඒ රූපයේ ස්වභාවයයි රූපයේ ක්‍රියාකාරීත්වය පටන් ගත්තා මහ භූත හතරේ ක්‍රියාව පටන් ගත්තා එතන ඉඳලා ඉන්ද්‍රයන්ගේ වැඩිම ඇති වෙනවා ඉන්ද්‍රයන්ගේ ආයතනවල පහළවීම ඇති වෙනවා ආයතනවල පහළවීම ඇති වුනහම විඳිනවා එහෙන් විඳිනවා කනෙන් විඳිනවා නාසයෙන් විඳිනවා දිවෙන් විඳිනවා කයෙන් විඳිනවා මනසෙන් විඳිනවා ඒ විඳින දේ හඳුනා ගන්නවා හඳුනා ගන්න දේ බලවත් වෙනවා. ඒතර විඳිනවටයි හඳුනා ගන්නවටයි බලවත් වෙනවටයි කියන්නේ නාම ධර්ම. විඳිනවට කියන්නේත් නාම ධර්ම, සිතින් විඳින්නේ ඒක නාම ධර්මයක්. හඳුනා ගන්නෙත් මනසින් ඒත් නාම ධර්මයක්. බලවත් වෙන්නේ සිත ඒත් නාම ධර්මයක්. හැබැයි වේදනා සංඥා සංස්කාර කියන ධර්මතාවයන් läගලා ඉන්නේ රූපයත් එක්ක. එකතු වෙලා ඉන්නේ සම්බන්ධ වෙලා ඉන්නේ සතර මහා ධාතුත් එක්ක. ඒතොර සතර මහා ධාතුන්ට කිව්ව රූප කියලා වේදනා සංඥා සංස්කාර වලට කිව්ව නාම අන්න නාම රූප දෙක ක්‍රියාත්මකද නියත වශයෙන් මෙතන විඥාණය තියෙනවා. එහෙනම් ප්‍රතිසන්දි විඥාණයේ ඉඳලා මේ භවයේ අවසාන චුතිසිත දක්වාම නාම රූප පත්‍යා විඥාණං නාම රූප දෙකමයි ප්‍රත්‍ය වෙන්නේ විඥාණයට. හැබැයි ප්‍රතිසන්දියේදී විඥානපච්චා නාම රූපං මේ දෙක හොඳට වෙන් වශයෙන් හඳුනා ගන්න, තේරුම් ගන්න, අවබෝධ කරගන්න යම් කිසි කෙනෙක් මේ ලෝකෙට පහළ වෙනවා නම් නියත වශයෙන්ම ප්‍රතිසන්දි විඥාණය ඕනේ නාම රූප දෙකේ ක්‍රියාකාරීත්වයට එතන ඉඳලා නාම රූප දෙක ක්‍රියාත්මකද ඒ නාම රූප දෙක ප්‍රත්‍යයි විඥාණයට මේ භවයේ අවසාන චුතිසිත දක්වා එන එකත් හේතුන්ගෙන් හටගන්න ඒතර ආයතන වශයෙන් බැලුවත් ඒ වගේ. ආයතන වශයෙන් බැලුවත් හේතුන්ගෙන් හටගන්නේ. දැන් චක්කායතනය අපි මුලින් සඳහන් කළා චක්කු ප්‍රසාදේ කිව්වා චක්කායතනය කිව්වා චක්කු ඉන්ද්‍රිය කිව්වා එයස ගැනයි කතා කරන්නේ එහෙනම් ඒකත් හේතුන්ගෙන් හටගන්නේ කර්මය මූලික වෙලා ඒ අනුව තමයි ඒකේ ස්වභාවය ඇදගෙන යන්නේ ආයතන වශයෙන් ගත්තත් හේතුන්ගෙන් හටගන්නේ සෝත ආයතනය ඒත් ආයතන වශයෙන් ගත්තත් ඒ හේතුන්ගෙන් හටගන්නේ. කර්මය මූලික වෙලා වර්තමානයේ කර්ම කම්මචිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතර ඒ උපකාර කරගෙන ඇදගෙන යනවා. එහෙනම් ඒකත් හේතුන්ගෙන් හටගන්නේ. ගාන ආයතනය ගත්තත් ඒත් හේතුන් ගාන ආයතනය කියන්නේ ආස්සේ. ඒ ගත්තත් හේතුන්ගෙන් හටගත්. කර්මය මූලික වෙලා මහ භූත හතර උපකාර කරගෙන කම්මචිත්ත විරතු ආහාර කියන ප්‍රත්‍ය හතරේ නැවත නැවත ඇදගෙන යන ගානායතන. එහෙනම් ඒකත් හේතුන්ගෙන් හටගන්න. ජීවායතනයත් එහෙමයි. කර්මයේ මූලික වෙලා ඒ හැඩය හැදුවට වර්තමානයේ කම්මචිත්ත විරතු ආහාර කියන ප්‍රත්‍ය හතරෙන් ඇදගෙන යනවා සතර මහා ධාතුන්ගේ හැඩය. සතර මහා ධාතුන් උපකාර කරේ. පුච්චලෙක් නෑ. ජීවියෙක් නෑ. කායායතනේ ශරීරය ගත්තත් ඒත් ඒ වගේ පෙර භවයේ කර්මයයි වර්තමානයේ මහ භූත හතරෙන් හැඩය නිර්මාණය කළා. ඒ අනුව ක්‍රියාත්මක වෙනවා කාය ආයතනය. ඒක සකස් වෙනවා මොහතක් මොහතක් පාසා කම්මචිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරෙන්. එහෙනම් ඒකනුත් ආයතන වශයෙන් ගත්තත් හේතුන්ගෙන් හටගෙන. ඒතර මන ආයතනය මනස, සිත, විඥානය දැන් අපි කලින් කතා කළා එහෙනම් ඒ හටගන්නේ හේතුන්ගෙන්. අතීතයේත් ඔක හේතුන්ගෙන් හටගත්, වර්තමානයේත් ඔක හේතුන්ගෙන් හටගන්නේ, අනාගතයට ගියත් ඔක හේතුන්ගෙන් හටගන්නේ. අන්න අපිට මේ කාංකා විතරණ විසුද්ධිය සැක සංකා විමති අවිශ්වාස නැති කරගන්න නියත වශයෙන්ම මේ විදිහට මේ පරීක්ෂණය කරන්න ඕනේ. මේ විදිහට දැනගන්න ඕනේ මේ විදිහට දැක ගන්න ඕනේ. ඒතකොට ద్వාර වශයෙන් බැලුවත් හේතුන්ගෙන් හටගන්න. අරමුණු වශයෙන් බැලුවත්, බාහිර වස්තුන් අරන් බැලුවත් ඒත් හේතුන්ගෙන් හටගන්නේ. බාහිර ලෝකයේ ඇහැට පේන ඒවා, කනට ඇහෙන ඒවා, නාසයට දැනෙන ඒවා, දිවට දැනෙන ඒවා, ශරීරයට දැනෙන ඒවා, ඒවට කියන්නේ රූප කියලා. රූප කිව්වේ මහ භූත හතරේ. ත්‍රේවත් ඒ මහ භූත හතරම නැවත නැවත ඒවට ප්‍රත්‍ය වෙන උපකාර වෙනවා. එහෙනම් ඒවත් හේතුන්ගෙන් හටගන්නේ. අපි හොඳට මේ පිළිබඳව විභාග කරන්න ඕනේ, පරීක්ෂා කරන්න ඕනේ, බෙද බෙදා බලන්න ඕනේ, විවිධාකාරයෙන් බලන්න ඕනේ, විශේෂයෙන් බලන්න ඕනේ. එතකොට තමයි ප්‍රත්‍යක්ෂ වෙන්නේ හොඳට සිතට අනුගත වෙන්නේ, ගැටලු විසඳෙන්නේ, නැවත සැකයක් නැති වෙන්නේ. ඔව් හේතුන්ගෙන්ම තමයි හටගන්නේ. කවුරුවත් කිව්වට යන්තම් සිතට දැනුණාට බෑ. හොඳට සිතට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. හොඳට සිතට අනුගත වෙන්න ඕනේ. එතකොට හේතුන්ගෙන්මයි හටගන්නේ කියන ඒ ස්වභාවයට සිත නැමෙනවා. සිත හොඳට ඒ පිළිබඳව සනිටුහන් වෙනවා. සිත හොඳට බලවත් වෙනවා. ඔව් හේතුන්ගෙන්ම තමයි හටගන්නේ ප්‍රත්‍යක්ෂ වෙනවා. ඔව් මේ මොන දෙයක් කොයියම් දෙයක් අරගෙන බැලුවත් පැහැදිලි හේතුන්ගෙන්ම හටගන්නවා කියන කාරණය. එහෙනම් ආයතන වශයෙන් ගත්තත් හේතුන්ගෙන් හටගන්නේ. ධාතු වශයෙන් දැන් අපි දන්නවා ධාතු බෙදන්න පුළුවන් 18කට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ මේක හොඳටම දැනගන්න පුළුවන් මේ හේතු ඵල සම්බන්ධතාවය. දැන් ඇහෙන් කරුණ ඇහැ මූලික වෙලා කරුණු තුනක් සිද්ධ වෙනවා. බාහිර රූපයයි ඒ පිළිබඳව දැනගැනීමේ සිතයි. කරුණු තුනක්. දොර ඇහත් හේතුන්ගෙන් හටගන්නේ. බාහිර රූපයත් හේතුන්ගෙන් හටගන්නේ. ඒ තමයි නැවත නැවත සතර මහා ධාතුන්ම ප්‍රත්‍ය වෙනවා. සීත උෂ්ණ දෙකෙන් ඇදගෙන යනවා. බාහිර රූපයන්. ඒ දෙක නිසා හැදෙනව සිතක්. චක්ක විඥාණය එන එකත් හේතුන්ගෙන් හටගන්නේ. සෝත ධාතු, ශබ්ද ධාතු, සෝත විඥාන ධාතු ගත්තත් ඒ ධාතුන් තුනම හටගන්නේ හේතුන්ගෙන්. ඒතකොට සෝත කිව්වේ කනට අපි දැන් කතා කළා මීට කලින්. එහෙනම් ඒ සෝත ධාතුව හටගන්නේ හේතුන්ගෙන් පෙර කර්මය වර්තමානයේ සතර මහා ධාතු වර්තමානයේ කම්ම චිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතර. එන එකත් චේතුන්ගේ. සෝත ධාතු. ශබ්ද ධාතු. ඔව්. ඒ මහ භූත රූප හතර ඕනෝන්ට ප්‍රත්‍ය වීමෙන් ශබ්දයක් නිර්මාණය වෙනවා. ශබ්ද ධාතු. සීත උෂ්ණ අණු ඒ හඬ වෙනස් වෙනවා. එන එකත් හේතුන්ගෙන් තමයි හටගන්නේ. සෝත විඥාන ධාතු සෝත ධාතුවයි ශබ්ද ධාතුවයි නිසා සෝත විඥාන ධාතුව ඇති වෙනවා. ඒ කියන්නේ ශබ්ද පිළිබඳව දැන ගැනීම සිතක්. එහෙනම් ඒකත් හේතුන්ගෙන් හටගන්නේ. ତර ගාන ධාතු, ගන්ධ ධාතු, ගාන විඥාන ධාතු. ගාන ධාතු කිව්වේ නාසය. ඒතර අපි කලින් කතා කරා නාසය කියන ගාන ධාතුවත් හටගන්නේ හේතුන්ගෙන් කර්මයයි මූලික වර්තමානයේ සුද්දාස්තක කලාපය මහ භූත හතර උපකාර කරගෙන ඒ හැඩයක් නිර්මාණය කළා. කම්ම චිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරේ සහයෝගය අරගෙන ඇදගෙන යනවා. හේතු තියෙන තාක්කල් ක්‍රියාවන් සිද්ධ වෙනවා. ගාන ධාතුවයි ගන්ධ ධාතුවයි නිසා ගාන විඥාන ධාතුවක් ඇති වෙනවා. ගන්ධ සුවඳ දැනගැනීමේ සිත. එහෙනම් ඒකත් හටගත්තේ හේතුන්ගෙන් ගාන ධාතුවයි ගාන විඥාන ධාතුවයි නිසා. ජීවා ධාතු, රස ධාතු, ජීවා විඥාන ධාතු. ජීවා ධාතු කිව්වේ දිවට. ඒකත් හේතුන්ගෙන් හටගන්නේ. කර්මය මූලික වෙලා සතර මහා ධාතු ප්‍රත්‍ය කරගෙන වර්තමාන භාවී ඒ හැඩය නිර්මාණය කරලා කම්මචිත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරෙන් යදගෙන යනවා. එන එකත් හේතුන්ගෙන් හටගන්නේ. රස ධාතු ඒ තියෙන්නේ සතර මහා ධාතු සුද්දාෂ්ටක කලාපය සීත උෂ්ණානුව වෙනස් වෙනවා. ඒ වගේම නැවත නැවත සතර මහා ධාතුන්ගෙන් සකස් වෙනවා. එහෙනම් ජීව ධාතු, රස ධාතු, ජීව විඥාන ධාතු. ඒතොර ජීව විඥාන ධාතු, ඒ කියන්නේ රස දැන ගැනීමේ සිත ජීව ධාතුවයි රස ධාතුවයි නිසාමයි. ඒ හේතුන්ගෙන්මයි හැදෙන්නේ. එන එකත් හේතුන්ගෙන් හැදෙන්නේ. කාය ධාතු, පොට්ටබ්බ ධාතු, කාය විඥාන ධාතු. කාය ධාතු කිව්වේ ශරීරයට. පොට්ටබ්බ ධාතු කිව්වේ සීත උෂ්ණ දෙකට. සීත උෂ්ණ දෙක නැවත නැවත සතර මහා ධාතුන්ගේ ස්වභාවයන් අනුව වෙනස් වෙවි වෙනස් වෙවි ඒ ක්‍රියාවක් සිද්ධ වෙනවා ක්‍රියාත්මක වෙනවා. ඒතර කය කර්මය මූලික වෙලා වර්තමානයේ කම්මචිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරේ ආධාරේ සතර මහා ධාතු උපකාර කරගෙන ඇදගෙන යනවා. එහෙනම් ඒකත් හේතුන්ගෙන් හටගන්නේ. ඒතර කාය ධාතු, පොට්ටබ්බ ධාතු, කාය විඥාන. කාය විඥාන ධාතු කොහොමද හැදෙන්නේ? කයයි පොට්ටබ්බයයි පහසයි නිසා. කාය විඥාන ධාතු. එහෙනම් ඒකත් හේතුන්ගෙන් හටගන්නේ. මේ විදියට හොඳට හිතන්න, හොඳට බෙදන්න, හොඳට පරීක්ෂා කරන්න, හොඳට විභාග කරන්න හේතුන්ගෙන්මද හටගන්නේ කියන කාරණය එතනදී තමයි මේ කාංකා විතරණ විසුද්ධිය නැති වෙන්නේ. එහෙම නැත්නම් කවදාවත් මේ කාංකා විතරණ විසු සැකයක්. කියන්නේ මට වෙන දෙයක්, පුජ්‍යලයකට වෙන දෙයක්, කෙනෙකුට වෙන දෙයක් ගැන හොයනවා. මේ නිවැරදිව ක්‍රියාත්මක වෙන ධර්මතාවය අවබෝධ කරගන්න මහන්සි ගන්නෙ නෑ. මේ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න. මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඥාන ධාතු. ධාතු 18කට බෙදලා බුදුරජාන් වහන්සේ දේශනා මේ විවිධ ආකාරයෙන් විවිධ පැතිවලින් තථාගතයන් වහන්සේ මේ හේතු ප්‍රත්‍ය දේශනා කරනවා. හේතුන්ගෙන්මයි හටගන්නේ කියන කාරණය. ඒක අපි හොඳට තේරුම් ගන්න ඕනේ අවබෝධ කර ගන්න ඕනේ. ඒකටයි අපි මේවා බෙදන්නේ. මේවා වෙන් කරන්නේ. ඒ අනුව පරීක්ෂා කරන්නේ. එහෙනම් මනෝ ධාතු. මනෝ ධාතු කිය මනස. බා මනසට ගන්නේ බාහිර අරමුණු. රූපාරම්මන, ශබ්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබාරම්මන, ධම්මාරම්මන. එහෙනම් ඒ ආරම්මන ගත්තත් ඒවත් හේතුන්ගෙන් හටගන්නේ ඒ සතර මහා ධාතුන්ගෙන්. ධම්මාරම්මනේ හැර. ධම්මාරම්මනේ දෙකක් තියෙනවා, සිතුවිලිත් තියෙනවා, රූප ධර්මත් තියෙනවා. එහෙනම් ඒ සියල්ලත් හේතුන්ගෙන් හටගන්නේ. මනස ඒකත් හේතුන්ගෙන් හටගන්නේ. නාම රූපච්ඡ විඥාන. මානසික ක්‍රියාකාරීත්වය නාම රූප දෙකේ ක්‍රියාව අනුවයි. මනෝ විඥාන ධාතුව. එහෙනම් මේ මනසින් දැනගන්නව ඒ සිත ආරම්මනානුව හැදෙන සිත මනසයි අරමුණ නිසා ධම්මාරම්මන. එහෙනම් ඒකත් හේතුන්ගෙන් හටගන්නේ මනෝ විඥාන ධාතුව. එහෙනම් ධාතු වශයෙන් 18කට බෙදලා වෙන් කළ බැලුවත් කොහොමද මේක හටගන්නේ කොහොමද මේක පවතින්නේ කොහොමද මේක ක්‍රියාත්මක වෙන්නේ කියන්නේ පැහැදිලි වෙනවා අවබෝධ කරගන්නවා, තේරුම් ගන්නවා, වටහා ගන්නවා හේතුන්ගෙම තමයි හටගන්නේ කියන කාරණේ. ඒ විදිහට බැලුවා. ඒතර ඉන්ද්‍රියන් වශයෙන් බැලුවොත් ඒත් හේතුන්ගෙන් හටගන්නේ. ඒතර අපි දන්නවා ඉන්ද්‍රිය ධර්මයන් දේශනා කරන තථාගතයන් වහන්සේ ඉන්ද්‍රියන් 22කට බෙදනවා. ඉන්ද්‍රියන් 22කට බෙදලා බැලුවත් ඒතර චක්ක ඉන්ද්‍රිය හේතුන්ගෙන් හටගන්නේ. ගාණ ඉන්ද්‍රිය සෝත ඉන්ද්‍රිය. ඒ හේතුන්ගෙන් හටගන්නේ. ගාන ඉන්ද්‍රිය, නාසය හේතුන්ගෙන් හටගන්නේ. ජීවහා ඉන්ද්‍රිය, ඒ දිව. දැන් අපි මේ කලින් පෙන්නවා මේ බුදුරජාන් වහන්සේ මේ නැවත නැවත නැවත නැවත මේ විවිධ ආකාරයෙන් මේ එකම ධර්මතාවයන් විභාග කරලා බෙදලා වෙන් කරලා පෙන්වන්නේ ඇයි? අපට එක ධර්මතාවයකින් අවබෝධ වුනේ නැත්නම් තවත් ධර්මතාවයකින් අවබෝධ කරගන්නයි තථාගතයන් වහන්සේ මේ විදිහට මේ එක එක පැතිවලින් එක එක ආකාරයට විවිධාකාරයෙන් බෙදලා වෙන් කළ දේශනා කරන්නේ. ඉන්ද්‍රිය වශයෙන් දේශනා කරනවා, ආයතන වශයෙන් දේශනා කරනවා, ස්කන්ධ වශයෙන් දේශනා කරනවා, ධාතු වශයෙන් දේශනා කරනවා. ආයි කොටස් 32කට බෙදලා 23 කුණප කොටාස වශයෙන් බෙදලා විභාග කරනවා. ඒත් බලන්න කොහොමද හටගන්නේ කියලා. ඒ බැලුවත් හේතුන්ගෙන් හටගන්නේ. ඒතර ద్వාර වශයෙන් විභාග කරලා බලන්න කියනවා. ඒත් මේ එකම නාම රූප ධර්මතාවයන්. ඒතර අරමුණු වශයෙන් විඥාන වශයෙන් ස්පර්ශ වශයෙන් වේදනා වශයෙන් සංඥා වශයෙන් සංචේතනා වශයෙන් විතර්ක වශයෙන් ਵਿਚාර වශයෙන් මේ විවිධ ආකාරයෙන් බලලා අපට ප්‍රත්‍යක්ෂ කරගන්නයි තථාගතයන් වහන්සේ මේ විවිධ ආකාරයෙන් බලන්න කියන්නේ. අන්න අපි ඒ විදිහට බලන්න පුරුදු වුණොත් ඒ විදිහට බැලුවොත් අපට කිසිම ගැටලුවක් නැහැ. කිසිම සැකයක් නැහැ කිසිම අවිශ්වාසයක් නැහැ විමතියක් නැහැ නියත වශයෙන්ම හේතුන්ගෙන්මයි හටගන්නේ එහෙනම් චක්කු ඉන්ද්‍රිය සෝත ඉන්ද්‍රිය ගාණ ඉන්ද්‍රිය නාසය ජීවා ඉන්ද්‍රිය දිව කාය ඉන්ද්‍රිය කය මන ඉන්ද්‍රිය මනස එතන මේ ඉන්ද්‍රිය ධර්මයන් දේශනා කරන බුදුරජාණන් වහන්සේ චක්ක සෝත ගාණ ජීවා කාය පහක් ගන්න පළමුව ස්ත්‍රී පුරුෂ ජීවිත මන එතන ඉන්ද්‍රිය ධර්ම හතරක් දේශනා කරනවා. ඒතර ස්ත්‍රීන්ද්‍රිය ගත්තත් ඒ හේතුන්ගෙන් හටගත්තේ. ඒ කොහොමද? ස්ත්‍රියක් ස්ත්‍රියක් වශයෙන් හඳුනා ගන්න තියෙන ඉන්ද්‍රිය ස්ත්‍රීන්ද්‍රිය. ඒතර ඒක හේතුන්ගෙන් හටගන්නේ. කොහොමද? කර්මය. මූලික උනේ කර්මය. ඒ ස්ත්‍රිය හැඩය නිර්මාණය කළේ සතර මහා ධාතු. ස්ත්‍රියකගේ හැඩයක් නැහැ සතර මහා ධාතුන්ගේ හැඩයක්. අපි ඒකට නමක් තියාගත්ත ස්ත්‍රිය කියලා. එහෙනම් ස්ත්‍රීන්ද්‍රිය ගත්තත් ඒකත් හේතුන්ගෙන් හටගන්නේ. වර්තමානයේ කම්මචිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරෙන් ඇදගෙන යනවා සතර මහා ධාතුන්ගේ හැඩයට. එහෙනම් ඒක හේතුන්ගෙන් හටගන්නේ. හොඳට බලන්න, හොඳට විභාග කරන්න, හොඳට පරීක්ෂා කරන්න, හොඳට බෙදන්න. පුරුෂ ඉන්ද්‍රිය ගත්තත් පුරුෂයෙක් පුරුෂයෙක් වශයෙන් හඳුනා ගන්න තියෙන ඉන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රියයි. ඒකත් මූලික උනේ කර්මයයි. වර්තමානයේ සුද්දාස්තක කලාපයයි සතර මහා ධාතු කම්මචිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරෙන් ඇදගෙන යනවා. උපස්තම්භක වශයෙන්, උපපීඩක වශයෙන් වෙනස් කරනවා. එන හේතුන්ගෙන් හටගන්නේ. එන හේතුන් නෑ. ඒතර ස්ත්‍රී පුරුෂ ජීවිත ඉන්ද්‍රිය ජීවිත ඉන්ද්‍රිය කියන්නේ ඒ සතර මහා ධාතු. සතර මහා ධාතු බලවත් වෙලා ඇවිල්ලා තියෙන ජීවිත ඉන්ද්‍රිය. ඒ ජීවිත ඉන්ද්‍රියට පුළුවන්කම තියෙනවා ශරීරයේ අනිකුත් සියලු රූප කලාපයන් පාලනය කරන්න. ඒ සතර මහා ධාතුන්ට බලයක් තියෙනවා. ඒ තමයි ජීවිත ඉන්ද්‍රිය රූපය කියන්නේ. එහෙනම් ඒක සකස් වෙලා තියෙන්නේ හේතු ප්‍රත්‍යයෙන්. කර්මයෙන් මූලික වෙලා කම්මචිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරෙන් ඇදගෙන යනවා. සතර මහා ධාතුන්ගේ හැඩය හැබැයි ඒ සතර මහා ධාතුන්ට බලයක් තියෙනවා. ආයශය තීරණය කළේ ජීවිත ඉන්ද්‍රිය රූපයයි. කාලය තීරණය කළේ ජීවිත ඉන්ද්‍රිය රූපය. ජීවිත ඉන්ද්‍රිය රූපය ගේ අවසානය තමයි මරණය කියන්නේ. එයාට තවදුරටත් මේ අනිකුත් බාහිර රූප කලාපයන් පාලනය කරන්න බැරි වෙන තැනක් එනවා තැනි දවසක් එනවා ඒ කර්මය අවසන් එදාට ආයුෂය අවසන් එදාට උස්නේ අවසන් ඒ ජීවිතේන්ද්‍රිය රූපයේ බලය අවසන් වුණාම කර්මය අවසන්, ආයුෂය අවසන්, උස්නේ අවසන්. එදාට කියනවා අපි එයා පරලව ගියා කියලා. එහෙනම් ඒකත් හේතුන්ගෙන් හටගන්නේ. ජීවිතේන්ද්‍රිය රූපය. එහෙනම් ස්ත්‍රී පුරුෂ ජීවිත මන මන ඉන්ද්‍රිය කියන්නේ මනස. ඉතින් අපි දැන් මීට කලින් පැහැදිලි කරා මන එහෙම නැත්නම් විඥාණය සිත නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්න. එහෙනම් ඒකත් හේතුන්ගෙන් හටගන්නේ. එතකොට සද්ධා ඉන්ද්‍රිය, වීරය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. සද්ධා, වීරි, සති, සමාධි, ප්‍රඥා. මේ ඉන්ද්‍රිය බල ධර්ම. ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම. ඒත් හේතුන්ගෙන් හටගන්නේ. තුනුරුවන් කෙරේ පහදින්නම ඕනේ සද්ධා ඉන්ද්‍රිය බලවත් වෙන්න. සද්දා වීරේන්ද්‍රිය. ତර සිතත් කයත් දෙකම උනන්දු වෙන්න ඕනේ, උත්සාහවන්ත වෙන්න ඕනේ, වෙර වඩන්න ඕනේ. ඒ ඉන්ද්‍රිය වීර ඉන්ද්‍රිය බලවත් වෙන්න. සති ඉන්ද්‍රිය සිහිය බලවත් වෙන්න ඕනේ. සති ඉන්ද්‍රිය බලවත් වෙන්න සිහිය නිවැරදිව පවත්වන්න ඕනේ. සමාධි ඉන්ද්‍රිය චිත්ත ඒකාග්‍රතාවය බලවත් වෙන්න බාහිර අරමුණු වලින් ඉවත් වෙලා පංච නීවරණ ධර්මයන් බැහැර කරන්න ඕනේ. එන එකත් හේතුන්ගෙන් හටගන්නේ. සමාධි ඉන්ද්‍රිය. සති ඉන්ද්‍රිය. ප්‍රඥා ඉන්ද්‍රිය. නිවැරදි අවබෝධය. දුක්ඛාර සත්‍ය දුක්ඛ සමුදාය සත්‍ය දුක්ඛ නිරෝධාර සත්‍ය දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාර සත්‍ය. මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙන අන්න ප්‍රඥා ඉන්ද්‍රිය බලවත්. එහෙනම් ඉන්ද්‍රිය වශයෙන් ගත්තත් සුඛ සෝමනස්ස දුක්ඛ දෝමනස්ස උපේක්ෂා කියලා තියෙන තවත් ඉන්ද්‍රිය ධර්ම පහක්. සුඛ ඉන්ද්‍රිය සුඛ කියන්නේ සැපයි කියන එක. එහෙනම් ඒකට හේතුවක් තියෙනවා. කර්මයේ හේතු. මේ භවයේ සැප විඳින්නේ පෙර සංසාරික කරපු කුසල කර්මවල ප්‍රතිඵල හැටියට. එහෙනම් වර්තමානයේ ඒ අනුව ඒ කර්මයට අනුරූපව සතර මහා ධාතුන්ගේ ස්වභාවයන් සකස් කරලා දීලා තියෙන සැප විඳින්න. සැප දැනෙන්න. සුඛ ඉන්ද්‍රිය. දෝමනස් සෝමනස් ඉන්ද්‍රිය. ආ මනසිනු සතුටින් ඉන්නවා. ඒකට කර්මය මූලික වෙලා තියෙනවා. ඒතර මනසින් නාම රූප දෙක හොඳට සකස් කරලා දෙනවා. එයාට ඒ මන ඉන්ද්‍රිය සෝසේ පවත්තන්ට. ඒතර සෝමනස් ඉන්ද්‍රිය සෝසේ පවත්තන්ට. සුඛ සෝමනස්, දෝමනස් ඉන්ද්‍රිය නිරන්තරයෙන්ම එන්නේ අරමුණු කඩා වැටි, බලාපොරොත්තු කඩා වැටි, අරමුණු ඉටු නොවි. අන දෝමනස් ඉන්ද්‍රිය. ඒ පෙර අකුසල කර්මයේ ප්‍රතිඵල. එහෙනම් ඒකත් හේතුන්ගෙන් හටගන්නේ. දුක්ඛ ඉන්ද්‍රිය කාය දුක කයෙන් විඳින දුක් මේ පෙර කර්මෙන් හේතුන්ගෙන් සකස් වෙන එහෙනම් සුඛ සෝමනස්ස දුක්ඛ දෝමනස්ස උපේක්ෂා උපේක්ඛා ඉන්ද්‍රිය ඒ වශයෙන් ගත්තත් ඒත් හේතුන්ගෙන් හටගන්න එහෙනම් හොඳට තේරුම් ගන්න අවබෝධ කරගන්න මොන විදිහෙන් මොන තැනින් මොන පැත්තෙන් මොන ආකාරයෙන් බැලුවත් ඕන ආකාරයකට විභාග කළත් සෑම දෙයක්ම හටගන්නේ හේතුන්ගෙන් කියන කාරණය අන්න එදාට යම් කිසි කෙනෙකුට ඒක ප්‍රත්‍යක්ෂද එයාට කිසිම සැකයක් නැහැ අවිශ්වාසයක් නැහැ විමතියක් නැහැ මේ සියල්ල හේතුන්ගෙන් හටගන්නවා කියන කාරණය.